නනෝේතං ආනන්දමයා පටිගත්තේවක්කාතං සබ්බේව පීහි මනාපේ නානාභාවෝ විනාභාවෝ අඤ්ඤතා භාවෝ තං කුතේත්ත ආනන්ද ලබ්භායන් තං ජාතං භූතං සංකතං පලෝක ධම්මං තං වතමා පලුච්ඡති නේතං තානං විච්ඡති තී සාදු සාදු සාදු සද්ධා සම්පන්න පින්වත්නි සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිතය සකස් කර ගැනීම සඳහා අපේ චිත්තසංතානය සකස් කර ගැනීම සඳහා ප්‍රායෝගිකව කළ යුතු දේවල් සාකච්ඡා කරන ධර්ම දේශනා මාලාවයි නිවන් මාර්ග ධර්ම දේශනා මාලාවයි මේ ධර්ම දේශනා මාලාවේ අපේ ශ්‍රද්ධාව ඇති කර ගැනීම සඳහා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ උතුම් ජීවිතය ගත කරපු අවසාන කාලය පිළිබඳව සඳහන් වෙන පරිනිර්වාණ සූත්‍රයෙන් කරන ධර්ම දේශනා මාලාවේ 15 වෙනි ධර්ම දේශනාවයි අද දවසේ ප්‍රසිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඊයේ පෙරේද දවස් දෙකේ අපි අපිට ඇවිල්ලා තිබ්බ නිවන් මාර්ග දේශනාවල තිබුණ ගැටලු ගැන සාකච්ඡා කරා. මේ ඒ පිළිබඳව සාකච්ඡා කරා තවත් ඉදිරියේදීත් ඒ වගේ අවස්ථාව ලැබෙන වෙලාවල් වල මේ අය විසින් විමසලා තියෙන ගැටලු පිළිබඳව පුළුවන් පුළුවන් ආකාරයට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අද දවසේ අපි දේශනා මාලාවට යොමු වෙන ආයතරයක් අපි අවසාන වශයෙන් සාකච්ඡා කරේ තාපාල චෛත්‍යයේදී බුදුරජාණන් වහන්සේට මාරයා විසින් කරන ලද ආයාචනයෙන් පස්සේ අර යුද සෙල්දාදුවේ ඇඳගෙන ඉන්න සම් සැට්ටය යකඩ යකඩෙන් ඇඳලා තියෙන මේ හැට්ටය ගලවලා අයින් කරනවා වගේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මම ආයු සංස්කාරය අතහැරියා අපි ඒක ගැන සාකච්ඡා කරා මගේ මගේ සිවණක් විස වික්ෂ විනිත්‍ය විසරද බෞද්ධත්ව ධර්මදර ධර්මයන්හි පිහිටි අනුධර්මයන්හි පිහිටි ගුරුවරයාගෙන් අසාගද්දී කියන දේශනා කරන විභජනය කරන විමසලා බලන පරමත ධර්මයෙන් විසඳාගෙන පිරිසක් බිහි වෙන තුරු මම පිරිනවම් පාන්නේ නැහැ කියලා මාරයාට ආයාචනා කරා අජපල් නුගරුකදී මාර්යා ආයතන කර මාර්යාගේ ආයතනයට විරුද්ධව බුදුරජාණන් වහන්සේ කතා කරා බුදුරජාණන් වහන්සේ දේශනා කරා මාර්යාට මම පිරිනම් පාන්නේ නැහැ කියලා. ඊට පස්සේ සිව්වනක් පිරිසම මේ ආකාරයට සකස් වුණාට පස්සේ තාපාල චෛත්‍යයේදී බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට අර නිමිති කතා මේ කල්පයක් වැඩ ඉන්න පුළුවන් එද්දිපාද බහුලව වැඩපු කෙනෙකුට කල්පයක් වැඩෙන්න පුළුවන් කියලා ඕලාරික නිමිති පහල කරපුවාම ආනන්ද හඳුනට ඒක වැටුනේ නැහැ. තුන් සැරයක් පහල කරා. තුන් සැරයක්ම බුදුරජාන් වහන්සේ දේශනා කරනවා සතරිද්දිපාද බොහෝ කාලයක් වඩපු ඒක ඒවා යානි කතාය වත්තු කතාය ಪರಿචිතාය ආදි වශයෙන් බොහෝ ප්‍රගුණ කරපු කෙනෙකුට කැමතිනම් කල්පයක් හෝ ඊට වැඩි කාලයක් වැඩ වාසය කරන්න පුළුවන් කියලා කිව්වට ආනන්ද හඳුරන්ට ඒ පිටබඳ ආයාචනා කරන්න බැරි වුණා. ඊට පස්සේ ආනන්ද හඳුර එතනින් පිටත් කරලා හැරියට පස්සේ ඒ ශනේයේම මාර්ගදිව්‍ය පුත්‍රයා මෙතන පැමිණිලා බුදුරජාණන් වහන්සේට ආයු සංස්කාරය පිරිනම් පාණ්ඩ කියලා නැවත ආයාචනා කරන්නේ දැන් ඔබ වහන්සේගේ සිවණක් පිළිස වික්ත විනීත විසරද බහුසුත වෙලා තියෙන්නේ එදා මම ආරාධනා කරනකොට ඒ පිළිබඳ මේ විදිහටයි කිව්වේ දැන් පිරිනම් පාන්න කාලයයි කියලා. ඊපස්සේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරා පවිතුමාරය කලබල වෙන්න දෙයක් නැහැ. මම තව තුන් මාසයක් ඇතුළත පිරිනම් පානවා කියලා ආයු සංස්කාරය අතහැරියා. බේලුව ග්‍රාමයේදී බොහොම අසනීප තත්ත්වයටපත් වෙච්ච සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ තමන්ගේ ජීවිතය රැකගත්තේ වේදනා නිරෝධයට සමවැදිලා ඵල සමාපත්තියෙන් රැඳෙන වෙලාවේ තමයි සෝදායකව මේ ශරීරය පරිහරණය කරන්න පුළුවන්කම තියෙන්නේ. හරියට විරාජ්‍ය කරත්තයක් වගේ තමයි මගේ දැන් මේ ශරීරය කියලා බුදුදන්වාන් සඳහන් කරලා තිබුණා. ඉතින් කොහොම නමුත් ආයු සංස්කාරය අතහැරියා. ආයු සංස්කාරය අතහැරියා කියන්නේ තවත් මාස 3ක කාලයකදී පිරිනිවන් පාන බව සඳහන් කරා. මේ සඳහන් කිරීමත් එක්ක පින්වත්නි ලෝක ධාතුව කම්පණය වෙනවා. බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය අත්හරිනවත් එක්ක ලෝක ධාතුව කම්පණය වුණා. ඉතින් ඒ වෙලාවේදී ආනන්ද හාමුදුරන්ට මේ ලෝක ධාතුව කම්පණය වෙනවා දැනුණා. මහා ආශ්චර්යයක් මහා අද්භූතයක් මේ ලෝකේ කම්පණය වුණා කියලා බුදුරජාණන් වහන්සේ ළඟට ආනන්ද හාමුදුරුවෝ වැඩම කළා. වැඩම කළ බුදුරජාණන් වහන්සේගෙන් විමසුවා ආචාර්යවත් මහා අද්භූත වූ ලෝක ධාතුවේ කම්පණය වීමක් සිද්ධ වුණා. ඒ මොකද කියලා. ඊට පස්සේ ආනන්ද හැඳුනට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ලෝක ධාතුව කම්පණය වෙන காரணා 8ක් තියෙනවා. අටක් තියෙන ඒවා ඒවයින් පළවෙනි එක විදිහට සඳහන් කරේ මේ මහ පොළොව පිහිටලා තියෙන්නේ ජලයේය මේ ජලය පිහිටලා තියෙන වාතයේය මේ බොහෝ සුලිසුලන් ආදී ඒ වාතය වාතය පිහිටලා තියෙන ආකාශයේය එතකොට යම් කලකදී මහා සුලං හමනකොට මේ හමන සුලං ජලය කම්පා කරනවා. ඒ කියන්නේ ජලය කම්පා කරනකොට පොළොව කම්පා වෙනවා. පළවෙනි. ඊළඟට සඳහන් කරනවා දෙවෙනි එක විදිහට ඊට කුඩාවට පෘථිවි සංඥාව වඩන ලද අප්‍රමාණ වූ ආකාරයට ආපෝ සංඥාව වඩලද විද්‍යා ආනුභාව ඇති මහා ආනුභාව ඇති පුද්ගලයේ පුද්ගලයෙක් උට මේ මහ පොළව කම්පා කරන්න පුළුවන් කියලා මුගලන් මහරහතන් වහන්සේට වගේ කෙනෙකුට කම්පා කරන්න පුළුවන්. පොළොව රසය අනිත් පැත්ත හරවන්නද කියලා එකතරේකදී බුදුරජාණන් වහන්සේගෙන් මුගලන් මහරහතන් වහන්සේ අහලා තිබ්බේ වෙන මහා ඉබ්බියෙන් මේක කරන්න පුළුවන් කියලා. තුන්වෙනි කාරණාව තමයි මහා බෝධිසත්වයන් වහන්සේ පස්මහ බැලුම් හෙළලා දේව ආරාධනාව ඇතුව යම් දවසක මව කුස පිරිසිදු ගන්නේ නම් සම්මා සම්බුද්ධත්වයේ ලැබීම සඳහා වූ භවයේදී මව කුස පිරිසිදු ගන්න අවස්ථාවක් තියෙනවා නම් අන්න ඒ වෙලාවේ මේ මහ පොළොව කම්පා වෙනවා ඊළඟ කාරණාව තමයි බෝධිසත්වයන් වහන්සේ මව කුසින් බිහි වෙන වෙලාවක් තියෙනවද ඒක නුත්පත්ය සිද්ධ වෙන වෙලාවේ පිරිසිදු ගන්න වෙලාවේ උත්පත්ති සිද්ධ වෙන වෙලාවේ මහ පොළව කම්පා වෙන බව පැවසුවා. ඊළඟට කොයි වෙලාවක හරි සම්මා සම්බෝධිය අවබෝධ කරගන්න වෙලාවේ බුද්ධත්වයට පත් වෙන වෙලාවේ මහ පොළව කම්පා වෙනවා කියලා සඳහන් කළා. ඒ වගේම පළවෙනි ධර්ම දේශනාව පළවෙනි වතාවට ධර්ම චක්‍රය පවත්වන අවස්ථාවක් තියෙනවා. අන්න ඒ වෙලාවේ මේ මහ පොළව කම්පා වෙනවා කියලා සඳහන් කළා. ඊළඟට සිහියෙන් නුවණින් යුක්තව ආයු සංස්කාරය අතහරින්නේද බුදුරජාණන් වහන්සේ නම කන්නේ වෙලාවේ මහ පොළොව කම්පා වෙනවා කියලා සඳහන් කරා. ඊළඟට ඒ අනුපාදිතේස වූ ඊතුරු ස්තන්ධයක් නැති වෙන ආකාරයට මහා පරිනිර්වාණයෙන් පිරිනවම් පානවා නම් යම්කිසි බුදුරජාණන් වහන්සේ නම කන්නේ වෙලාවේදී මහ පොළොව කම්පා වෙනවා කියලා කාරණා 8 ආනන්ද හාමුදුරන්ට සඳහන් කරා. දැන් ආනන්ද හාමුදුරුවෝ විමසනවා දැන් එතකොට මේ වතාවේදී කම්පා වුණේ කුමන ආකාරමන කාරණාවක් හින්දාද කියලා. එතකොට ආනන්ද හැඳුනන බුදුජානක වහන්සේ දේශනා කරන ආනන්දය සාපාල චෛත්‍යයේදී මෙන්න මෙහෙම කාරණාවක් වුණා. එදා මම අජපාල නුගරුක ඉන්න වෙලාවේදී කියලා අපි අර කියලා කතා කරපු විදිහට බුදුජානක වහන්සේ විස්තර කරනවා. මාර්යාවිලා මෙහෙම ආයාචනා කරා ආයාචනා කරපු වෙලාවේ මම මෙන්න මෙහෙම සඳහන් කරලා තිබුණේ ප්‍රයක්ත විනීත විචාරද බෞස්ත්‍රාදී වශයෙන් අපි මේ ඉස්සලා දවසේ මේ පිළිබඳව මීට ආසන්න දේශනාවේදී මම මතක් කරා අපේ යුතුයකම සිද්ධ වෙනවද කියලා. බුදුරජාණන් වහන්සේගේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියලා. නේද? බුදුරජාණන් වහන්සේ සිවණ පිරිසෙන් බලාපොරොත්තු වෙන්නේ ව්‍යක්ත වෙයි කියලා, විනීත වෙයි කියලා, චාරද වෙයි කියලා, බහුසුත වෙයි කියලා, ධර්මදර වෙයි කියලා. හරිද? එහෙමනම් තමයි මේ ශාසන ඉස්සරහට යන්නේ ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ පිහිටයි කියලා. අනුධර්ම ප්‍රතිපත්තියේ පිහිටයි කියලා ගුරුවරයාගෙන් අසාගත්තේ කියන දේශනා කරන විභජනය කරන විමසන පිරිසක් බිහි වෙයි කියලායි බුදුරජාන් වහන්සේගේ බලාපොරොත්තුව එහෙම වුණොත් තමයි පිරිනිවන් පාන්නේ කියලායි දේශනා කරේ පරමත ධර්මයෙන් විසඳාලන ප්‍රතිහාරයක් කොට ධර්මයේ දේශනා කරන පිරිසක් බිහි වෙන තුරු මම පිරිනිවන් පාන්නේ නැහැ කියලානේ ආනන්ද හඳුනට කියනවා මට මේ මේ විදිහට මාර ආයතනෙ සිද්ධ වුණා නමුත් දැන් මොහොතකට ඉස්සෙල්ලා චාපාල පැත්තේදී මාරයා නැවත මේ වගේ පිරිසක් දැන් බිහි වෙලා ඉන්නවා කියලා ඇවිල්ලා තුන් වතාවක් හතර වතාවක් සඳහන් කරා මේ මේ විදිහයි මේ ඒ කියන්නේ සිව්වන පිරිස ගැන වෙන වෙනම උපාසකයෝ ඉන්නවා ආයු උපාසිකාවෝ ඉන්නවා භික්ෂුණීලා ඉන්නවා භික්ෂුණාන්සලා කියලා සිව්වන පිරිස මෙහෙම මේ தත්තරපත් වෙනවා කියලා ඉතින් ඊට පස්සේ බුදුජාන් වහන්සේ ආයු සංස්කාරය අතහැරියා හරි අතහැරියා කියලා ආනන්ද හැමතරන්ට කිව්වා දැන් තමයි කලබලයටපත් වුනේ හරි දැන් කලබලයටපත් වුණා ආනන්ද හැමෝ කලබලයටපත් වෙලා මොකද උනේ මේ භාග්‍යවතුන් වහන්සේ කියලා ආමන්ත්‍රණය කරලා සතර ඉද්ධපාද වැඩූ කෙනෙක් සතර ඉද්ධපාද බහුලව වැඩූ කෙනෙක් කෙනෙකුට මෙහෙම මෙතර කල්පයක කාලයක් වාසය කරන්න කල්පයක් හෝ කල්පයකට වැඩි කාලයක් වාසය කරන්න පුළුවන්කම තියෙනවා භාග්‍යවතුන් වහන්සේ කල්පයක් හෝ කල්පයකට වැඩි කාලයක් වාසය කරත්වා කියලා ආරාධනා කරා. ඒ ආරාධනාව සිද්ධ කරන වෙලාව වෙනකොට බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාර අතහැරලා ඉවරයි. ඉතින් බුදුරජාණන් වහන්සේ සඳහන් කරේ ආනන්ද දැන් පළක් නැත. අද මීට ඊට ඊට මොහොතකට ඉස්සෙල්ලා ඊට ටිකකට ඉස්සෙල්ලා තුන් වතාවක් බුදුරජාණන් වහන්සේ ආනන්ද හැමතුන්ට මේ නිමිති පහල කරා. එක වතාවක් කිව්වා මෙහෙම පුළුවන් කියලා. දෙවෙනි වතාවෙත් කිව්වා මෙහෙම පුළුවන් කියලා. තුන්වෙනි වතාවෙත් කිව්වා. තාපාල චෛත්‍යයේදීම තුන්වෙනි වතාවෙත් දේශනා කරා මේ වගේ කෙනෙකුට මේ වගේ කල්පයක් හෝ කල්පයකට වැඩි කාලයක් වැඩ ඉන්න පුළුවන් මේ වගේ කෙනෙකුට පුළුවන් පුළුවන් කියලා. ආනන්ද හබ්බව නිසාද? හරියට සඳහන් වෙන්නේ මායාගේ ආවේශයට ගිය කෙනෙක් වාගේ කියලා. ගියා කියලා නෙමෙයි තියෙන්නේ. ගිය කෙනෙක් වාගේ පිහිය එළඹුණේ නැහැ කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දැන් ආය එක සැරයක් ආයතන කරා. බුදුරජාණන් වහන්සේ නිසද්දයි. දෙවෙනි වතාවෙත් ආය සැරයක් ආරාධනා කරා නිසද්ද. තුන්වෙනි වතාවට ආරාධනා කරාම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භාග්‍යතුන් වහන්සේව පෙළන්න එපා. මොකද මේ බුදු කෙනෙක් ඒ වගේ තීරණයක් ගත්තාම ඒක ආයෙ වෙනස් වෙන්නේ නැහැ. මේක මගේ වැරද්ද නෙවෙයි. මේක ඔබේම මේක ඔබේම වැරද්දයි කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. මේ මේ අවස්ථාවේදී විතරක් නෙවෙයි රජගහ නුවරදී මේ චාපාල චෛත්‍යයේදී විතරක් නෙවෙයි ආනන්දය මම රජගහ නුවර ගිජ්ජකූට පර්වතයේදී ගෝතම නම් නිග්‍රෝධාරාම නිග්‍රෝධාරාමේදී තෝර ප්‍රපාතයේදී එයාගේ වේහාර පර්වතයේදී සප්තපර්ණි ගුහාවේදී ඉතිගිලි පර්වත බෑවුමේදී පාලසීලායේදී සීතවනයේදී සප්පසොන්ඩික නම් ප්‍රදේශයේදී තපෝදාරාමේදී කලන්දක නිවාප නම් වේළුවනාරාමේදී ජීවකාරාම භවනේදී මේ වගේ විශාල තැන් වගේක් දේශනා කළා මේ හැම තැනකදීම ආනන්දේ මම මේ වගේ මේ රජගහ නුවර විතරක් නෙවෙයි විශාලා නුවර උදේන චෛත්‍යයේදී ගෝතම චෛත්‍යයේදී මේ හැම තැනකදීම මේ මේ තැන් මනරම් මේ තැන් මේ දේවල් හොඳයි කියලා ආනන්ද හඳුරන් හිත සකස් කරලා මේ වගේ ආයාත් මේ වගේ ඕලාරික නිමිති පහල කළා. ඉතින් ඒකකින්වත් එකකින්වත් ඒ ඒ ඒ කල යුතු වෙලාවෙදී නෙවෙයි මේක මගේ වැරද්දක් නෙවෙයි මේක ඔබේම වරද දැන් පළක් නැතය කියලා සඳහන් කරා ආය සංස්කාරය අතහැරියා බුදුරජාන් වහන්සේ ඥානදාහමකට ආය කරන්න පුළුවන් දෙයක් තිබුණේ නැහැ. එහෙම නොවුණා නම් කල්පයක් හෝ ඊට වැඩි කාලයක් බුදුරජාන් වහන්සේ වැඩ ඉන්නේ. ඉතින් ඒ චෝදනාව ආනන්ද හාමුදුරන්ට පළවෙනි සංගායනාවේදී තදින්ම ලැබිච්ච චෝදනාවක්. කොහොම නමුත් මේ වෙනකොට බුදුරජාණන් වහන්සේගේ ශරීරය දුර්වලවයි තිබුණේ. ඒ වගේම බොහෝ අසනීප තත්ත්වයන් වලටපත් වෙමින් තිබුණා. මේ වෙලාවේදීම ආනන්ද හාමුදුරන්ට බුදුරජාණන් වහන්සේ සඳහන් කරා ආනන්දේ පිරිස් 8ක් ඉන්නවා සිය පිරිස බ්‍රාහ්මණ ගහපති ශ්‍රමණ චාතුර්මහා රාජක දෙවියන් තවතිසා දෙවියන් මාර පිරිස බ්‍රහ්ම පිරිස ශ්‍රමණ පිරිස ආදි වශයෙන් ඉන්න ඒ පිරිස් 8ක 8ක් ඉන්නමාය මේ පිරිසට ඉදිරියට බුදුරජාන් වහන්සේ වරින් වර වරින් වර වරින් වර වැඩම කරනවා වැඩම කරලා ධර්මය දේශනා කරනකොට ඒ පිරිස හා සම වෙනවා කියලා. ඒ කට්ටියගේ පැහැයම් තේද බුදුරජාන් වහන්සේගේ කට්ටියගේ කටහඬ ඒ කට්ටියට ගැළපෙනවා කියලා සඳහන් කරනවා. එතකොට කවුද මේ දේශනා කරන්න කියලාවත් ඒ කට්ටියට හොයාගන්න බැරි වෙනවා කියලා. සාමාන්‍ය මේ ලෝකේ බුදුරජාන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට සිද්ධ වෙන විදිහ ගැන මේ පිරිස ඉදිරියේදී ධර්මයේ දේශනා කරනකොට අන්තිමට මේ බ්‍රාහමණයෙක්ද මේ මිනිස්සෙක්ද ධර්මයේ දේශනා කරලා බුදුරජාණන් වහන්සේ එතනින් බැහැර වෙනවා මේ බ්‍රාහමණයෙක්ද මේ මිනිස්සෙක්ද මේ දෙවියෙක්ද මේ කුමන කෙනෙක්ද කියලා හොයාගන්න බැරි වෙනවා කියලා කියන ඒ පිරිස. නමුත් ඒ පිරිස වලට ගැළපෙන ආකාරයට ඒ පිරිස පිරිස්ටි තියෙන தത്വයට වැටිලා ධර්මය දේශනා කරන බවයි අපිට තේරෙන හැටියට මේ කාරණාවේ සඳහන් කරේ. ඊට පස්සේ විමෝක්ෂ අට පිළිබඳ අභිභායතන අට පිළිබඳව බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට දේශනා කරනවා. ඊට පස්සේ දැන් ආනන්ද හාමුදුරුව මේ විදිහට ආරාධනා කරලා ඒ කාරණා යොමුනට පස්සේ ආනන්ද හැඳුනි තාම වික්ෂේපයටපත් වෙනවා කොහොම පීඩාවටපත් වෙනවා අන්නේ පීඩාවටපත් වෙන වෙලාවේදී බුදුරජාන් වහන්සේ දේශනා කරන ආනන්ද හාමුදුරන්ට ආනන්දය paludu වෙන දේ වෙනස් වෙන දේ නැති වෙන දේ paludu වෙන්නේ නැහැ වෙනස් වෙන්නේ නැහැ නැති වෙන්නේ නැහැ කියලා ගන්න එපා කියලා මම කලින්ම කිව්වා නේද මේ ලෝකය paludu වෙන ස්වභාවයේ තියෙන ලෝකයක්. මේ ලෝකයේ තියෙන හැමදේම සංකතයි. මේවා ඕලාරිකයි. මේ ලෝකයේ තියෙන හැමදේම පටිච්චසම්පන්නයි. ආනන්ද හඳුන දේශනා කරනවා එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. මේ ලෝකයේ තියෙන මේ தත්වයන් යටතේ අපිට කෙනෙකුට බලාපොරොත්තු වෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. paludu වෙන්නේ නෑ. හැදෙන්නේ නෑ, බිඳෙන්නේ නෑ, paludu වෙන්නේ නෑ. ස්ථීරව තියෙනවාය කියලා දෙයක් ගන්න බෑ. එහෙනම් තථාගතයන් වහන්සේගේ ශරීරයත් ඒ ආකාරයමයි. තථාගත ශරීරයත් ඒ ආකාරයමයි. මම කලින්ම කිව්ව නේද? ආනන්ද හැමදාම අස්වස්සන්නේ එහෙමයි බුදුරජාණන්. මම කලින්ම කිව්ව නේද? paludu වෙන දේ, කැඩෙන දේ, බිඳෙන දේ, වෙනස් වෙන දේ, සංකතව සකස් වෙන දේ පිළිබඳව කවර ඒ පිළිබඳව ස්ථීරව තියෙනවාය කියලා කවර බලාපොරොත්තුවක් තිබිය හැකිද කියලා. හරි. ඉතින් මේවා මේ ආකාරයට ගන්න එපා කියලා දේශනා කරනවා. මේ පිළිබඳ අපේ දැඩි අවධානයක් යොමු කරවන්න ඕනේ. මොකද මේ ගන්න එපා කියලා කියන්නේ. නේද? එතකොට ආනන්ද හාමුදුරන්ට බුදුරජාන් වහන්සේ දුන්න උපදේශය අපි පිළිපදිනවද කියලා බලන්න. මේ ලෝකයේ තියෙන හැම දෙයක්ම වෙනස් වෙන දේවල්. paludu වෙන දේවල්, කැඩෙන දේවල්, විඳ මේක පොඩි අවවාදයක් කියලා අපිට තියෙන අප්පු ඕක දන්නේ නැද්ද? නේද මේ ලෝකේ තියෙන දේවල් වෙනස් වෙනවා කියලා මන් දන්නේ නැද්ද? කැඩෙනවා කියලා මන් දන්නේ නැද්ද? paludu වෙනවා කියලා මන් දන්නේ නැද්ද? හ්ම්. එතකොට මම මේ අතංගේ මෙහෙම අහන්න. මං කියනවා මේ අය ගොඩාක් ආදරය කරන කෙනෙක් අද හැන්දෑවේ මැරෙන්න පුළුවන් දෙයිද? මේ අය කියනවා මැරෙන්න අපෝ මැරෙන්න පුළුවන් හම්. එහෙනම් ඒ මැරෙන්නේ නැහැ කියලා මේ කට්ටිය ගන්නෙ නැහැ නේ. නේද? ඒ කියන්නේ එහෙම මැරෙන්නේ නැහැ මැරෙන්නේ නැහැ කියලා ගන්නෙ නැහැ නේද? අපි අහනවා අද හැන්දෑවේ අපි ගොඩාක් ආදරය කරන කෙනෙක් මැරෙන්න පුළුවන්. ඔව් ඔව් පුළුවන්. හොඳයි. ඔව් පුළුවන් කිව්වට අපේ හිතේ තියෙන බලාපොරොත්තු මොකද්ද? අපේ හිතේ තියෙන බලාපොරොත්තු මොකද්ද? නෑ නෑ මැරෙන්නේ. එහෙම මැරෙන්නේ නෑ. ආන් අරන් තියෙන්නේ. ආනන්ද හාමුදුරුවෝ මෙච්චර ධර්මය දැනගත්ත නේද? උත්තමයාණන් වහන්සේ උන්වහන්සේ නොදැනගෙන හිටියාද බුදුරජාණන් වහන්සේ කවදා හරි පිරිනමන පානවා කියලා? දැනගෙන. ඇයි දැන් ශෝක ශෝක එන්නේ? අපි මේ පිළිබඳව සාකච්ඡා කරලා තියෙනවා පින්නත්. බලන්න අපි ගොඩාක් ආදරය කරන කෙනෙක් අපි හිතමුකෝ අපේ අත් දෙකේම මියදෙනවා. කොයි හරි වෙලාවක. එහෙම වෙනවද නැද්ද ඕනේ තරම් අම්මලා තාත්තලා නේද? අපේ ඉන්නකොට මිය යනවා නේද? ඔඩොක්කුවේ නේද බෙල්ල කඩා වැටෙනවා කියලා මට කියලා තියෙනවා ගොඩක් අය. අන්න එහෙම කොයි වෙලාවෙ හරි එහෙම සිද්ධියක් සිද්ධ වෙනවා කියනකොට ඒ සිද්ධ වෙනකොට තව විනාඩි 5ක් මෙයා මැරෙන්නේ නැතුව ඉඳී කියලා දැන් මරණාසන්නව ඉන්නේ. තව විනාඩි 5ක් මෙයා මැරෙන්නේ නැතුව ඉදී කියලා අදහසක් මට තියුණා නම් මට දුක ඇති වෙනවද නැද්ද? මම වචන දෙකක් තව කියන්න හිටියේ අයියෝ මට ඒ වචන දෙක කියාගන්න බැරි වුණානේ කියලා සමහර අය කියනවද නැද්ද? නේද? මම පොඩි දෙයක් කියන්න හිටියා ඒක කිව්වනම් හොඳයි මට කියාගන්න බැරි වුණා කියලා නේද? මං මම ඇවිල්ලා මට පොඩ්ඩක් ඇවිල්ලා අම්මා බලලා යනකම් අම්මා හිටියානම් කියලා සමහර අයට එක දවසක් තව හිටියා නම් කියලා. එහෙනම් බලාපොරොත්තුවක් තිබිලා තියෙනවා. ඒක දෙයක් දුකයි. විනාඩි 5ක් හිටියා කිව්වා 5කින් දෙන්නා දුක. බලාපොරොත්තු වුණා නම් විනාඩි 5ක් ඉඳී කියලා එයාට දුකයි. එයා පීඩනයටපත් වෙනවා. ම්ම් අවුරුද්දක් තව ඉඳී කියලා බලාපොරොත්තු තිබුණා නම් ඒ කියන්නේ නෑ ගත්තා නම් කියලා කියන්නේ ඒකයි. මම ගත්තා නම් එයා අවුරුද්දක් ඉඳී කියලා මට ලොකු දුකක් මේ ලෝකේ තියෙන ඕනම දෙයක් පින්නත් මේ ලෝකයේ තියෙන ඕනෑම දෙයක් මේ ලෝකේ තියෙන ඕනෑම දෙයක් තව මොහොතක් හෝ තියේයි කියලා වෙනස් වෙන්නේ නැතුව තියේයි, paludu වෙන්නේ නැතුව තියේයි, බිඳෙන්නේ නැතුව තියේයි පවත් ගන්න පුළුවන් වෙයි වෙනස් වෙන්නේ නැතුව කියලා බලාපොරොත්තුවක් අපිට තියෙන්නේ නම් යම් බලාපොරොත්තුවක් අපිට තියෙනවා නම් ආන්ගේ බලාපොරොත්තුව කැඩුනොත්ද නැද්ද දුක ඇති වෙන්නේ? මම කෙටියෙන් කියන්නම් සියලු දුක් ඇති වෙන්න හේතුව බලාපොරොත්තු කැඩීමයි බලාපොරොත්තු කඩවීමයි කියලා කිව්ව මොකද කියන්නේ? හරිද බලන්න පොඩ්ඩක් කල්පනා කරලා. සියලු දුක් ඇති වෙන්න එක හේතුවක් තමයි ප්‍රබල හේතුවක් තමයි බලාපොරොත්තු කඩවීම. මම බලාපොරොත්තු වෙන්නේ නැති දේ වුණා. මං හිතුවේ නෑ මට මේ විදිහට බණී කියලා. ආ බැන්න. එහෙනම් මොකද මට මේ වෙනකම්ම කරුණාවෙන් කතා කරේ. එහෙනම් මං හිතුවේ නෑ මේ විදිහට බණී කියලා බැන්නා. මං හිතුවේ නෑ මේ විදිහට අසනීප වෙයි කියලා. මං හිතුවේ නෑ මේ විදිහට මැරෙයි කියලා. මං හිතුවේ නෑ මේ වගේ මට අප්‍රියයන් හා එක් වෙලා ඉන්න වෙයි කියලා. මං හිතුවේ නෑ මේ වගේ මට ප්‍රියයන්ගෙන් වෙන් වෙන්න වෙයි කියලා. නේද? මං හිතුවේ නෑ මට මේ වගේ වෙයි කියලා. මේ වගේ වෙයි කියලා හැම වෙලෙම අපි බලාපොරොත්තු නොවිච්ච දෙයක් සිද්ධ වෙනකොට නේද දුක් ඇති වෙන්නේ. ඒ කියන්නේ බලාපොරොත්තු කැඩෙනවා. බලාපොරොත්තු කැඩෙන්නේ ඇයි? බලාපොරොත්තු තියෙන හින්දා. නේද? එහෙනම් මම මේ අත්තන්ට කියනවා හෙට ඉඳන් අපිට මේ දැන් ඉඳන් පුළුවන් දුක් නැති කරගන්න ක්‍රමවේදයකට යන්න. හරිද? අද ඉඳන් ආය බලාපොරොත්තු නම් තියන්න එපා කිසිම දෙයක් ගැන. බලාපොරොත්තු තියන්නේ නැතුව ජීවත් වෙන්න එතකොට දුක් ඉවර කරගන්න ක්‍රමවේදයකට යන්න පුළුවන් කියලා මම මේ අත්තන්ට කියනවා. මොකද කියන්නේ? ආ කියලාද කියන්නේ? ආ කියලාද කියන්නේ? පුළුවන්ද? ඒ කියන්නේ දුක් එකතු කරගන්න හදන්නේ බලාපොරොත්තු තියෙන්නේ. හොඳටම දුක් ඇති වෙනවා කියලා දන්න බලාපොරොත්තු තියාගත්තොත් ඉතින් මං කියන්නේ බලාපොරොත්තු තියන්න එපා. බලාපොරොත්තු තියන්න නැතුව ඉන්න පුළුවන් බලාපොරොත්තු තිබ්බේ මම නම්. බලාපොරොත්තු තියාගත්තේ මම නම් කෙනෙක් ගැන මගේ වැඩක් නම් ඒක. මම අහන්නේ මේ අයගෙන් හොඳට කල්පනා කරලා මම මේ කියන්නේ බලාපොරොත්තු මම තියාගත්තද මගේ හිතේ බලාපොරොත්තු ඇති වුණාද එක එක්කෙනාගේ චරිත එක එක්කෙනාගේ කතා එක එක්කෙනාගේ දේවල් දැකලා අහලා විඳලා මට බලාපොරොත්තු ඇති වුණා මට බලාපොරොත්තු ඇති වුණා මම බලාපොරොත්තු තියාගන්න ඕනේ කියලා නේ මේ ටික ටික ටික ටික අප්පෝ වෙනස් වෙන්නේ නැති වෙයි නේද හොඳට හොඳට ඉඳී මෙහෙම වෙයි මෙහෙම වෙයි කියලා බලාපොරොත්තු ඇති වුණා. ඇයි බලාපොරොත්තු ඇති වුණේ? ඇයි බලාපොරොත්තු ඇති වුණේ? අන්න එහෙම ළමෝ ලියා ගන්නකො පොඩ්ඩක්. එතකොට තේරෙනවා වැඩි. මගේ හිතේ බලාපොරොත්තු ඇති වුණේ ඇයි? මගේ තියෙන වැරදි දැකීමක් හින්දා. මොකද්ද වැරදි දැකීම? ලෝකයේ තියෙන සමහර දේවල් පිළිබඳව මං මට හිතෙනවා මං හිතනව නෙවෙයි ඒවා වෙනස් වෙන්න පුතියි වෙනස් වෙන්නේ නැතුව තියෙයි. අනිත් අය වගේ නෙමෙයි මට හම්බෙච්ච දේවල්. එහෙමයි හිතන්නේ නේද? හැම තැනකම හැම දෙයක්ම වෙනස් වෙන හැබැයි මට හම්බුන ආදරේ නම් වෙනස් වෙන එකක් නෙවෙයි. ඒක දන්නේ මමනේ. නේද? එහෙමයි කියන්නේ. එහෙමයි හිතන්නේ. හ්ම්. ඊළඟට අනිත් අය කෙසේ වෙතත් මගේ හිතේ තියෙන ආදරය ගැන දන්නේ කවුද? මම ඒක නම් වෙනස් වෙන්නේ මගේ හිතේ අහවල් අහවල් අය ගැන තියෙන ආදරය දන්නේ මමයි ඒක වෙනස් වෙන්නේ ඒක වෙනස් වෙන්නේ නෑ. හා එහෙමයි. එහෙමයි අපි ඔක්කොම හිතන්නේ. මම අහනවා මේ අත්තන්ගෙන් අපි අපි ගැන පිරික්සපු නැති එකේ වැරද්ද. විතක ගොඩාක් කෙනෙක් ගැන ආදරේ හිතන අතර වාරේ ඒ තනත්තා ගැනම තවත් ටිකක් වෙලා ගියාම මොකද වෙන්නේ? කෙනෙක් ගැන අපිට වෙලාවකට ලොකු ආදරයක් ඇති වෙනවානේ අපේ කියලා. පැයකින් දෙකකින් මොකද වෙන්නේ? නැති එකමයි හොඳ මලවදේ කියලා හිතෙන්නේ නැද්ද වෙලාවකට? අන්නේ නැති එකමයි හොඳ මලවදේ කියලා හිතන වෙලාවට හිමින් කිට්ටුවට ආව. රුස්තන්නේ නැති තත්ත්වයක් තියෙනවද නැද්ද? ආන්ගේ රුස්තන්නේ නැති තත්ත්වයක් අපේ හිතේ තියෙන වෙලාවට එකපාරටම අපිට ආදරය උපදවා ගන්න පුළුවන්ද? බෑ බෑ. ඒක ආයි ඉපදෙන්න ඕනේ. සමහරවල්ලාට මේ පැත්තෙන් මේක උපදිනකොට අර පැත්තෙන් අරයට ඒක නැති වෙලා. නේද? ඈ ඉතින් මහා විජ්ජුම්බරයක් ඕක. දෙන්න දෙන්න එකතු වෙලා තුන් දෙනා හතර දෙනා එකතු වෙලා එක පොකුරට ඉමු කියලා ලෑස්ති වුණාට ඒක හරීම අමාරු කාරණාවක් වෙන්නේ. පින්වත්නි හැම නිමේෂයකම අපේ හිතක උපදින හැම නිමේෂයකම අපේ හිතක උපදින සිතුවිලි උපදින්නේ බොහෝ අතීත බොහෝ දේවල් වල එකතු වෙන. හරියට මම හැමදාම කියන අපේ හිත හරියට නිකන් හදන හොද්දක රහ වගේ. අපේ අම්මේ කිරි හොද්දක් හදලා මට දුන්නා කියන්නේ එක දවසක්. මං කියනවා බොහොම රසයි. ඒ රසටම ඊළඟ දවසේ කිරිහොද්දක් ඕනේ. පොඩ්ඩක්වත් වෙනස් වෙන්න බෑ කියලා කිව්ව පුළුවන්. බොහෝ දේවල් මිශ්‍ර කරලා හදන ඒවායේ පොඩි පොඩි වෙනස්කම් හරි එනවා. අපේ හිතේ සිතුවිලි හැදෙන්නේ බොහෝ දේවල් මිශ්‍ර වෙලා. අතීත දේවල් මිශ්‍ර වෙලා. බලන්න පොඩ්ඩක් කෙනෙක් කෙරෙහි ආදරය උපදිනකොට එයාගේ අතීත චර්යාවන් එයා කියපු වචන එයාගේ හැසිරීම මේ ඔක්කොම මිශ්‍ර වෙලා හේතු වෙලාද නැද්ද අපේ හිතේ ආදරය උපදින්නේ අපි ගොඩාක් ආදරෙන් ආදරය කරන කෙනෙක් හම්බෙන්න ගියා. හරි. ගිය ගමන් එයා එදා දවසේ මාව හම්බෙච්ච ගමන් මගේ දිහා බැලුව විදිය හොඳ නැහැ. වැඩි ගණන් ගන්න නැතුව වගේ බැලුවේ. අන්න බලන්න එතකොට මට සිත් පහළ වුණා නේද? මෙයාද බැලුව විදිය හොඳ නැහැ කියලා. අර පරණ උපදින ආදරයට මේ ටික එකතු වෙනවා. එකතු වීමත් එක්ක ආදරය වෙනස් වෙනවද නැද්ද මගේ හිතේ? කලකිරීම නැති වෙනවද නැද්ද? එතකොට එන්නේ එකතු වෙන හේතු වෙන විදිහ අනුව තමයි නේද? මම ගොඩාක් කාර්යබහුල වුණා හදිස්සියේ. කාර්යාලයකට තමගේ කාර්යාලයේ වැඩ හින්දා හරි මොන හරි ගොඩාක් කාර්යබහුල වුණා. කාර්යබහුල වෙච්ච වෙලාවට මගේ හිතට මට වගකීම් ගොඩක් පැවරිලා. අර ආදරය ගැන තියෙන හැඟීම අඩු වෙනවද නැද්ද? බලන්න එයාගේ වැරද්දකුත් නැහැ. නමුත් මේ කාර්යබහුල වෙලාවේ කරදරයක් වගේ දැනෙනවා. නේද? ඒ වගේ අපිට අපි අපිවත් දන්නේ නැහැ අපේ හිතේ උපදින ආදරය ගැන. අන් අයගේ හිතවල උපදින ආදරය ගැන දන්නෙත් නැහැ. ඒව හැම වෙලෙම හේතු නිසා සකස් වෙන දේවල් වගේක්. එහෙමද නැද්ද? මේ ශරීරයත් එහෙමයි. මේ ලෝකේ තියෙන හැම දෙයක්ම එහෙමයි. මේ ඉදිරියෙන් තියෙන මේ මලුත් එහෙමයි. හරිද? ශරීරයද වේදනාව පවා බලන්න. නේද? ආදරය කරන වෙලාවට ආදරය අපේ හිතේ හොඳට තියෙන වෙලාවක ඒ තැනැත්තා හෝ තැනැත්තිය දැකීමෙන් සැප වේදනාවක් වෙනවා. නේද? අනාදරය කියලා කියන එක ඇති වෙච්ච වෙලාවට ඒ තැනැත්තා හෝ තැනැත්තිය දැකීමෙන් දුක් වේදනාවක් වෙනවා. ඉතින් අපි මේ වස්තුවක් ගෙනලා ළඟ තියාගත්තා කියලා වැඩක් වෙන්නේ නැහැ සැප වෙනින්ද කියලා. ඇයි ඒ වස්තුව හින්දා මට වෙලාවකට දුක් වේදනා ඇති වෙනවා. ඒ කියන්නේ මේ ඔක්කොම වෙනස තියෙන්නේ කොහෙද? හැමදේම තියෙන්නේ අපේ හිතෙන විදිහ අනුව. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරේ එක මාත්‍රයකටවත්පත් පළුදු වෙනවාය, පළුදු වෙන්නේ නෑය, වෙනස් වෙන්නේ නෑය, කැඩෙන්නේ නෑය, බිඳෙන්නේ නෑය, නැති වෙන්නේ නෑය කියලා ගන්න බෑ කියලා. හරිද? මේ මේ ලෝකයේ තියෙන දේවල් ගන්න එපා කියලා ආනන්දයෙන් මම කලින්ම කිව්වා නේද? ආනන්ද හැඳුනන්ට බලාපොරොත්තු තිබුණා බුදුරජාණන් වහන්සේ ධම්ම පිරිනම් පාන එක නෑ. හරිද? ආන්ගේ බලාපොරොත්තු හින්දා දුකටපත් වුණා. අපේ අපිට තියෙන වගකීම තමයි අපේ මේ ජීවිතයේ ගෙවද්දිත් පින්නන්නේ අපිට තියෙන වගකීම තමයි කිසිම විදිහකින් ලෝකයේ තියෙන ලෝකයේ කිසිම දෙයක් ගැන බලාපොරොත්තුවක් ඇති වෙන්නේ නැති தත්වෙට හිත පත් කරගන්න ඕනේ. බලාපොරොත්තු ඇති වෙන්නේ නැති தත්වෙට හිත පත් කරගන්නේ කොහොමද? හරිද? පත් කරගන්නේ කොහොමද කියලා මේ බලන්න අම්මෙක් තාත්තෙක් තමන්ගේ දරුවෙක් කෙරෙහි හරියට බලාපොරොත්තු වෙනවා. බලාපොරොත්තු ඇති වෙලා මේ ළමයා මගේ ළමයා මමයි හැදුවේ මට ඕන හැටියටයි මං හැදුවේ මෙයා මට ආදරේ ඔය විදිහට ගොඩාක් බලාපොරොත්තු තියාගෙන ඉන්නවා දැන් බලාපොරොත්තු ඇති වෙලා තියෙනවා අයියා කී කරුව හිටියා අවුරුදු 17ක් 18ක් වෙලා මෙයා ඉතාම අකීකරුණා. හරිද? ඒ තමයි හිතුවා මෙයා අකීකරුවේ කියලා. දිගටම දිගටම දිගටම බැලුවා කියන දේ කරන්නෙම නැහැ. එක දිගටම එහෙමයි. ඒ පාර කියන දේමයි කරන්නේ. හරිද? කියන දේ කරන්නෙම නැහැ. එපා කියන දේමයි කරන්නේ. කොච්චර මෙල්ල කරන්න හැදුවත් මෙල්ල කරගන්න බෑ. අකීකරුයි. අකීකරුව කියන්නේ මට ඕන හැටියට එයා දැන් ඉන්නේ නෑ. එයා දැන් ඉන්නේ නෑ. කාලයක් තිස්සේ මේක හොඳට ගවේෂණය කරා නැත්නම් කාලයක් තිස්සේ මේක පිළිබඳ හොඳ අවධානයෙන් හිටිය අම්මයි තාත්තයි. බැලුව බැලුව මොන සෙල්ලම් දාලවත් මෙයාව මට ඕන හැටියට දෙමව්පියන්ට ඕන හැටියට පාලනය කරන්නම බෑ. එයා එයාට ඕන හැටියටම වැඩ කරන්න. අන්න ඒක තේරෙනකොට අම්මට තාත්තට. ඒ දෙන්නගේ තිබු බලාපොරොත්තු වලට මොකද වෙන්නේ? දරුවා ඊටාම අකීකරුයි කවදාකවත් හදන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. එයා දැන් ඉතින් එයාට ඕන හැටියටම ජීවත් වෙන්නේ මෙයා කොහොමද මෙයාට හිතුනොත් අපි බලන්නේ නැත්නම් ඒ තියෙන වෙලාවකේ නැත්නම් නිකන් ඉතින් අපිට කිසිම මෙයා ගැන බලාපොරොත්තුවක් තියන්න බෑ කියලා අදහසක් එනවද නැද්ද? අකීකරුයි කියලා ස්ථිරව දැනගන්න ඕන. අකීකරුයි කියන්නේ මොකද්ද? අපිට ඕන හැටියට ඉන්නේ අකීකරුයි කියන්නේ අපිට ඕන හැටියට ඉන්නේ නෑ. අකීකරුයි කියන්නේ අපිට ඕන හැටියට ඉන්නේ නෑ. නේද? එහෙනම් දෙමව්පියන්ගේ හිතවල දරුවා ගැන ඇතිවෙච්ච බලාපොරොත්තුව අයින් වෙන බලාපොරොත්තු ඇති වෙන తত্ত্বය වෙනස් වෙන්නේ දරුවා අපිට ඕන හැටියට ඉන්නේ නැහැ කියලා දෙමව්පියන්ට ප්‍රත්‍යක්ෂව තේරෙනවා. නේද? 50ක් විතර තේරෙනකොට බලාපොරොත්තු 150ක් විතර අඩු වෙනවා. 75ක් විතර තේරෙනකොට මෙයා නම් හදන්න බෑ කියලා නේද? 100ක්ම තේරෙච්ච දවසට ඔන්න තාත්තා කියනවා හරි වචනයක්. අවුරුදු යාළුවෙක් අහනවා කියනවා මං තුන් මාසේ දානේ දීලා අයින් කරහුව. <laughs> මම තුන් මාසේ දානේ දීලා ඔය නම් මගේ එකේ අපේ එකෙක් නෙවෙයි කියලා කිව්වා. ඒ මොකද එතකොට එතනින් එහාට ආයේ බලාපොරොත්තු නැහැ. එතකොට ඇති වෙන්නේ මොකද්ද? බලාපොරොත්තු වෙනකොට ඇති වෙන්නේ මොකද්ද? කලකිරීම. නේද? කලකිරිච්ච දේ අපි ළඟ අපේ හිතේ තියාගන්නවද අපේ හිතෙන් අයින් වෙනවද? අයින්. අන්න පින්නත් මේ ආන් ඒ වගේ මේ අපේ වටේ තියෙන තමන්ගේ ශරීරය පවා තමන්ගේ හිත පවා අනුන්ගේ ශරීර පවා අනුන්ගේ සිත් පවා හැම දෙයක්ම මේ සංස්කාරය මට ඕන හැටියට තියාගන්න බෑ ඒවා අකීකරු විදියටයි හැසිරෙන්නේ. හරි මගේ උසවත් මට තීරණය කරගන්න බෑ. මගේ මහතවත් මට තීරණය කරගන්න බෑ. මගේ පාටවත් මට තීරණය කරන්න බෑ. මගේ ශරීරය හැදෙන අසනීපවත් මට තීරණය කරන්න බෑ. මේ ශරීරය මට කීකරුද අකීකරුද? ඉන්න දෙන්නේ නැහැ, ඔහොම ඉඳගෙන ඉන්න දෙන්නේ නැහැ. කකුල් රිද්ද වෙනවා, වතුර පිපාස ඇති කරනවා, බඩගිනි ඇති කරනවා, ප්‍රශ්න ඇති කරනවා, සීතල ඇති කරනවා. ඒවා ඔක්කොටම ප්‍රතිචාර දක්වන්න වෙලාද නැද්ද? මං කැමති විදිහට ඔය ජීවිතය ගෙවන්නේ. නේද? නැගිටලා ඉන්න ඕන වෙලාවට බුදි කරනවා. හරි. බුදි යන්න ඕන වෙලාවට නිින්ද යවන්න නැති කරන වෙලාව. ඉතින් ඉන්න ඔය ඇඳේ පෙරලි පෙරලි දැන්. නේද? මට ඕන හැටියට නෙවෙයි මේ ශරීරය සහ මේ හිත ඊටාම හිතුවක් කාර්ද නැද්ද? අන්න ඒ බව අපිට දැනුන්නේ නැහැ. දැනුන්නේ නැත්තේ මොකද? සැරෙන් සැරේ සැරෙන් සැරේ අපිට ඕන විදිහට මේ සමහර දේවල් කරගන්න පුළුවන් කියලා අපිට දැනෙන ස්වභාවයක් තියෙනවා පින්නත් මේ සමහර දේවල් හින්දා. ඉතින් ඒකින් දා මේක ආත්ම කොට අපිට දැනන ස්වභාවයක් තියෙනවා. මට උන හැටියට තියාගන්න පුළුවන් වෙයි. අන්න ඒකින් දා අපිට මේ ලෝකය පිළිබඳ බලාපොරොත්තු තියෙනවා. නමුත් කැඩෙන දේ, පළුදු වෙන දේ, විනාශ වෙන දේ, නැති වෙන දේ, අනිත්‍ය දේ, නිට්ටයයි ගන්න එපා කියලා කියන්නේ ඒක ගන්නේ නැති තත්ත්වයට අපේ මානසිකාරය සකස් කරගන්න ඕනේ කියන එක. එහෙම ගැනෙන්නේ නැති තත්ත්වයට අපේ මානසිකාරය සකස් කරගන්න ඕනේ. ඒකට මොකද එහෙනම් කරන්න ඕනේ? කායේ කායානුපස්සී වේදනාසු වේදනානුපස්සී චිත්තේ චිත්තානුපස්සී ධම්මේ ධම්මානුපස්සී කියලා කරපු දේශනාවේ මොනවද අන්තිමට තියෙන්නේ වාය ධම්මානුපස්සීවා සමුදය ධම්මානුපස්සීවා වාය ධම්මානුපස්සීවා සමුදය වාය ධම්මානුපස්සීවා ඔය අපි ළඟ තියෙන හැම දෙයක්ම හැම නිමේෂයකම ඇති වෙලා නැති වෙලා යන බව අපේ මනසට පණිවිඩයක් විදිහට මනසෙන් හැම වෙලේම ඒක නැగిලා ඒ සිහිය අපේ මනසෙන් අපිට ලබා දෙන විදිහට අපේ මනස සකස් කරන්න ඕනේ. නැත්නම් මේ ලෝකේ තියෙන කැඩෙන, බිඳෙන, paludu වෙන, නැති වෙන දේවල් පිළිබඳ අපිට බලාපොරොත්තු ඇති වෙනවා. හ්ම්. මෙතනින් අපිට ඔප්පු කරගන්න පුළුවන් ලොකුම වැඩක් තියෙනවා. සියලු ධර්මයේ පිළිබඳව මතක තබා ගැනීමේ ගබඩාව කවුද? ආනන්ද හාමුදුරුව නේද? ධර්ම භාණ්ඩාගාරික කියලා. එහෙනම් ඕන තැනකින් ඇහුවොත් මෙතනදී බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කරා මේ ධර්මයේ මෙහෙමයි මේ ධර්මයේ මෙහෙමයි මේ ධර්මයේ මෙහෙමයි කියලා ධර්මයේ පිළිබඳ සියලු දේ මතක තබා ගත්තේ ආනන්දහම. නමුත් දැන් ධර්මය සියලු දේ මතක තබා ගැනීම ධර්මයේ පිළිබඳ කතා කිරීම නේද? තමන්ගේ අවබෝධය නෙවෙයි කියලා අපිට තේරෙන්න තේරෙන්න ඕනේ. ඔය කියන කතාව වැඩියෙන්ම ගැලපෙන්නේ මෙතන ඉන්න පිරිසකින් මාත් ඇතුළු කාටද? ඔය අවවාදේ වැඩියෙන්ම ගැලපෙන්නේ කාටද? බය නැතුව කියන්නේ. මෙතන ඉන්න මේ මැදිරියේ දැන් මාත් ඉන්නවා මේ අයත් ඉන්නවා. අපි කට්ටියකින් කාටද ඔය මම ඔය කිව්ව අවවාදේ වැඩියෙන්ම කරපෙන්නේ. ඔබ වහන්සේට ඔව් ඔව් නේද? හ්ම් ධර්මය ධර්මය නම් කියනවා අය ධර්මය කිව්වාට අපි හැම වෙලේම සිහියෙන් ඉන්න ඕනේ. ඒ පිළිබඳව නේද? තමන්ගේ సంతානයෙන් අවබෝධය තිබේද කියලා. හරි මේ අයත් මිම්මක් එහෙම ඇති කරගන්නව නෙවෙයි. වණ කිව්ව පමණින් ඔක්කොම හරි. හරි. කියලා කියන්න බෑ ආනන්ද හාමුදුරුව ඇඬුවා ආනන්ද හාමුදුරුව පෙරලි පෙරලි බිත්ති හූර හූර ඇඬුවා බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය සිද්ධ වෙන ආසන්න වෙලාව වෙනකොට නේද බොහෝ පෘථග්ජන භික්ෂුන් වහන්සේලා ඒ කාලේ බුදුරජාණන් වහන්සේගේ බණ අහපු භික්ෂුන් වහන්සේලා ඉදිරියේ සඳහන් වෙනවා මේ පැත්තට පෙරළුනහම ඒ පැත්තට පෙරලිලා ගියාය කියලා අනිත් පැත්තට පෙරළුනහම අනිත් පැත්තට පෙරලිලා ගියාය පොන්ද මැදින් කැඩුනා වාගේ වැටුණාය කියලා ඒ තරම් කම්පාවක් ඇති වුණා කියලා බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය ඇයි අපිට වැඩියෙන්ම දුක ඇති වෙන්නේ සාමාන්‍ය ජීවිතය ගත්තොත්. ගුණවන්ත යහපත් මිනිසුන්ගේ නේද? වෙන්වීමේදී ලොකු දුක් ඇති වෙනවද නැද්ද? නේද? අපිට නේද නිවසේ වුණත් මහා සත්පුරුෂයෙක් නම් හිටියේ නේද? ඔය පොඩ්ඩක් ඉතින් අඬනවා එහෙම තමයි පොඩි පොඩි දේවල් ටික මතක් වෙලා. නමුත් වෙලාවට අපිට තියෙනවා එකාතකින් <laughs> කරදරේ ඉවරයි වගේ අදහසුත් පහළ වෙනවා සමහර වෙලාවට නේද? පුදුම වද දෙන බීලා නටලා මිනිස්සු කියනවා ඒක. නේද? ඔය පවුලට දැන් හොඳක් වෙයි. නේද? ඔය පවුලට දැන් හොඳක් වෙයි කියලා අනිත් මිනිස්සුත් කියනවා. නමුත් ගුණවන්ත යහපත් අන් අයට උදව් උපකාර කරන දෙවි කෙනෙක් වගේ ජීවත් වෙන ධර්මයක් වගේ ජීවත් වෙන රහතන් වහන්සේ නමක් වගේ ජීවත් වෙන නේද හොඳ මිනිසුන්ගේ අභාවය දැනෙනකොට අපේ හිතවලට බොහොම පීඩාවක් එතකොට තුන් ලෝකයක් සනසවාපු අම්මෙක්ගේ තාත්තෙක්ගේ තියෙන කරුණා ගුණය අම්මලා 1000ක්ගේ තාත්තලා 1000ක්ගේ කරුණාව මෛත්‍රිය ගත්තත් සම කරන්න බැරි ඒ තරම් හිතලා බලන්නකො බුදුරජාණන් වහන්සේගේ කරුණාව මෛත්‍රිය කොච්චර තිබුණද කියලා නම් ඒ අවට හිටියාට මොන තරම් ඒක දැනෙන්නේ නැද්ද නේද කොච්චර දැනෙන්නේ නැද්ද එතකොට මේ මහා කරුණාවෙන් යුක්ත කෙනෙක්ගේ ඒ චරිතය ඒ ඒ ගෑවෙන ගෑවෙන තැනක් තනසවනවා. නේද? පීඩිත වෙ ඉන්න මිනිස්සුන්ට පුදුමාකාර තනසීමක් ඇති වුණා. බොහෝ දෙනෙක් සම්පූර්ණයෙන්ම නිවුණා. ඒත් ඒ වගේ මහා උත්මයෙක්ගෙන් වෙන් වෙනවා කියලා කියනකොට ඉනමැදින් කඩාගෙන වැටෙනවා වගේ වැටෙනවා කියන සමහර අය. ඉතින් ඒ මේ අය මේ මිනිස්සු විතර නෙවෙයි දෙවිගොල්ලන්ටත් එහෙම වුණා කියලා සලහන් මම ඉස්සරහට පැහැදිලි කරන්න. ඉතින් ඒ වගේ தත්ත්වයක් තමයි ඒ වගේ தත්ත්වයක් තමයි මහා පරිනිර්වාණ කාලයේදී සිද්ධ වුණේ. ඉතින් අපිට මෙතෙන්දී තේරුම් ගත යුතු තියෙන්නේ අපි ධර්මයේ කතා කටපාඩම් කරලා විතරක් හරියන්නේ නැහැ. ප්‍රශ්නේ තියෙන එක නෙවෙයි. කටපාඩම් දුන්න. කටපාඩම් කරලා විතරක් හරියන්නේ නැහැ. ඒ දැනගෙන විතරක් හරියන්නේ නැහැ කියලා කියන්නේ. හුඟක් වෙලාවට දන්නේ නේද? හුඟක් වෙලාවට දන්නේ නැහැ. ඉතින් ඒකින්ද දැනගත යුතු වෙනවා ධර්මය. හොඳින් දැනගත වෙනවා පින්නත් ධර්මය. ඒක හින්දා අපි බොහොම දැඩි අධිෂ්ඨානයක් ගන්න ඕනේ මේ බුදුජාන් වහන්සේගේ ජීවිතය ගෙවිච්ච හැටිත් ඒ සම්මා සම්බුදුරජාන් වහන්සේත් එක්ක කටයුතු කරපු භික්ෂුන් වහන්සේලාගේ ආසන්නයේ හිටපු රහතන් වහන්සේලා ඇතුළු ඒ භික්ෂුන් වහන්සේලාගේ චර්යාවන් අපේ ජීවිතයට එකතු කරගන්න ඕනේ. ඒ තැන්වලදී බුදුරජාන් වහන්සේ දේශනා කරපු ඒවා. ඊට පස්සේ දැන් ওই චාපාල චෛත්‍යයේදී ওই කාරණා ටික ඉවර වෙනවා. ඊට පස්සේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්ද හැඳුනන්ට දැන් ඉතින් ආය වැඩක් නැහැනේ. හඳා මේ මහා වනයේ කුටාගාර ශාලාවට වික්ෂුන් වහන්සේලා රැස් කරන්න. ඊපස්සේ ඒ ආසන්න හිටිය සියලුම වික්ෂු ගණය එතෙන් රැස් කරනවා. රැස් කරවලා පින්වත්නි මේ භික්ෂුන් වහන්සේලාට අවවාදයක් දෙනවා බුදුරජාණන් වහන්සේ මහාවනේ කුටාගාර ශාලාවට ශාලාවට භික්ෂුන් වහන්සේලා වැඩම කරලා බ්‍රහ්මචාරී ජීවිතේ බ්‍රහ්ම බ්‍රහ්මචර්යා ත්‍යස්ථායි ධර්ම දේශනාවක් සිදු කරනවා. තමන්ගේ බ්‍රහ්මචර්යාව කැඩෙන්නේ නැති වෙන්න අරගෙන යන ස්ථීරව අරගෙන යන ක්‍රමවේදය මෙන්න මෙහෙමයි කියලා. හරිද? ඒ සඳහා බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ මේ දේශනා කරපු ධර්මයට අනුව වර්ධනය කරන්න කියලා කියනවා පින්වත්නි ආශ්‍රය කරන්න කියලා කියනවා භාවිතා කරන්න කියනවා බහුලීකృత කරන්න කියලා කියනවා මොනවද මේ Brahmacharyaව එක දිගට අරගෙන යන්න නම් ඒකේ තිරස්තිතිය සඳහා විතරක් නෙවෙයි බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්තාය හිතාය සුඛාය දේවමනුස්සානං දේවි මිනිසුන්ගේ යහපත සඳහා බොහෝ අයගේ යහපත සඳහා තමන්ගේ යහපත සඳහා වර්ධනය කරන්න කියලා කියනවා තමන්ගේ Brahmacharyaව පිළිට අරගෙන යන්න මොනවද සත්තාරෝ සතිපට්ඨාන සත්තාරෝ සම්මප්පධාන සත්තාරෝ ඉද්ධිපාදා මේ විදිහට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් වර්ධනය කරන්න කියලා කියනවා. බ්‍රහ්මචර්යාව තිරස්කృత වෙන්න නම් තිරස්කృతిය සඳහා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් වර්ධනය කරන්නය කියලා බුදුරජාණන් වහන්සේ පුටාගාර ශාලාවේ මහාවනයේදී සඳහන් කරනවා. මේ වර්ධනය කිරීමේ තියෙන වටිනාකම පිළිබඳව අපි හෙට දවසේ සාකච්ඡා කරනවා. මෙතන ඉඳලා ඒ කොහොමද එතකොට තමයි එහෙම වර්ධනය නොකිරීමෙන් ඒ බ්‍රහ්මචාරී ජීවිතය විනාශ වෙනවා. හරිද? ඒ බෝධිපාක්ෂික ධර්මයන් අපි කීපයක් අරගෙන සාකච්ඡා කරමු. මොකක්ද මේ වර්ධනය කරනවා කියන්නේ? බෝධිපාක්ෂික ධර්මයන් කියලා තියෙන ඒවා නැගෙන්න ඕනේ කොහෙද? තමන්ගේ තමන්ගේ సంతානේ නැගෙන්න ඕන වගේ. හරිද? අපේ හිතේ හැදෙන්න ඕනේ එද පංච බල, පංච ඉන්ද්‍රිය කියන ඔක්කොම අපේ හිතවල ඇති වෙන දේවල්. අපේ මේ හිතේ පින්වත්නි උපදවා ගත යුතු ප්‍රබල ධර්මයන් තියෙනවා. කියන්නේ චේතනා. ප්‍රබල ඒ අපේ හැම වෙලෙම අපි ක්‍රියාත්මක වෙන්නේ හිතේ නැගෙන චේතනාවට අනුවද නැද්ද? කෙනෙකුට ගහන්න ඕන කියලා හිතෙන්නේ මගේ හිතටමයි නෑ නෑ හොඳ නෑ පවුනේ කියලා හිතෙන්නේත් මගේ හිතටමයි. ක්‍රියාත්මක වෙන්නේ කොහකද? ප්‍රබලව හිතෙන එක. ගහන්න ඕනේ කියලා ප්‍රබලව නැගුණොත් ගහනවා. වලක්ක ගන්න ඕනේ කියලා ප්‍රබලව නැගුණොත් වලක්ක ගන්නවා. අපිව යහපතේ යොදවන්නේත් අයහපතේ යොදවන්නේත් මේ හිතමයි. එහෙනම් මේ තමන්ගේ බ්‍රහ්මචාරී ජීවිතය වික්ෂුන් වහන්සේලාට දේශනා කරන බුදුරජාණන් වහන්සේ කූටාගාර ශාලාවට එකතු කරලා අවසාන කාලයේදී මේ වයෝවෘද්ධ වෙලා ඉන්න බුදුරජාණන් වහන්සේ මේ වික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා බ්‍රහ්මචාරී ජීවිතය තමන්ගේ බ්‍රහ්මචාරීත්වය ප්‍රස්ථායී කරන්නට මේවා තමන්ගේ හිත තුළින් නැగిලා එන්න ඕනේ කියලා. කොහොමද ඒක වෙන්නේ කියලා කෙටියෙන් නමුත් අපි සාකච්ඡා කරගත යුතු වෙනවද නැද්ද? නේද? අපිට අපිට යම්කිසි සීලයක් එක දිගට අඩුම ගන්න පංච සීලයක්වත් එක දිගට රැක ගන්න බැරි වෙන්නේ මෙන්න මේ දේවල් අපේ හිත තුළ නැති හින්දා බව අපිට එතකොට එහෙට දවසේ ඒ පිළිබඳ සාකච්ඡා කරන්න ඉඳ තබාගෙන අපි අද දවසේ ධර්ම දේශනාව මෙතනින් නිම කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. බුදුජාණන් වහන්සේගේ ජීවිතයේ අවසාන කාල පරිච්ඡේදය ගෙවිච්චේ අසිරිමත් ස්වභාවය එවැගේම ලෝකයට මේ බුදු ඇත අහිමි වෙච්ච කාල සීමාවේ ලෝකයේ සිද්ධ වෙච්ච මේ වෙනකන් ඊට පසුව සිද්ධ නොවිච්ච ඒ උතුම් දේවල් පිළිබඳව සාකච්ඡා කරන මේ ධර්ම දේශනාව නිවසේ ඉඳන් ධර්ම ශ්‍රවණය කරන නැත්තන්ට රැගෙන ඉන්නට හේතුනේ මේ මැදිරියේ ඉන්න මේ පින්නන්ත තිස්සගේ අනුග්‍රහයෙන්. ඒකින්ද ධර්මය ශ්‍රවණය කරපු හැම කෙනෙක්ම අපි ප්‍රාර්ථනා කරමු ධර්ම දේශනා කරපු මමත් මේ සඳහා දායකත්වයෙන් දරපු මේ පින්නන්ත අයට